මූලිකව අපි එකඟ වෙලා තියෙනවා අවුරුදු දෙකකට. ඒ අවුරුදු දෙක ඇතුළත ජනතා අපේක්ෂාවන් ඉටු කරමින් මොකද මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ දේශපාලනඥයන්ගෙන් දේශපාලන පක්ෂවලින් ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන්න. ඒ කාරණය ඊටාම පැහැදිලිව තේරුම් ගත්තා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. ඒ කටයුත්තට මුල පිරුවා. අපි ඒ කටයුත්තට සම්බන්ධ වුණා. ජනතා අපේක්ෂාවන් ඉටු කිරීම අපේ වගකීම අරමුණ. එය අපි මූලිකව අවුරුද්දේකට ක්‍රියාත්මක කරනවා. ඉන් අනතුරුව ඒකනම් ජනතා බලාපොරොත්තුව එසේ තවදුරටත් කටයුතු කරා. එසේ නැත්තම් ජනතාව කියනවා නම් දැන් වෙන් වෙලා කටයුතු කරන්න කියලා එසේ කටයුතු වේ. ජනතා බලාපොරොත්තුව අපි ඉටු කරන්න සූදානම්. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල මේ තුලින් නවත්තන්නේ නැහැ කිසි විදියකින්.